මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්ටමක ශීලය සමාදන් වෙන নমස්කාරය කියන්න.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 සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං යතෝ විප්පමුක්තස්ස නත්ථි සෝකෝ පුතෝ භයං හි සදහවත් පින්නතුනි ප්‍රියයන්ගෙන් වෙන්වීමේ ශෝකය විඳ දරා ගන්න බැරුව බොහොම දෙනෙක් දුකටපත් වෙනවා අපට නිතර අසන්නට දකින්න ලැබෙනවා සසර දුක නිවාරණය කර ගැනීමේ මාර්ගය දක්වා වදාළ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ මේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය එදිනදා ජීවිතයේදී පවා තුනී කරගන්න ආකාරය පහදා වදාලා අද මේ වෙසක් පුර 15වක පොහොය දවසේ අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පුත්‍ර ශෝකයෙන් අසරණ වුණු එක්තරා ගෘහපතියෙකුට ඒ මහා කරුණිකයන් වහන්සේ පිහිට වුණු ආකාරයයි. සවැත් නුවර එක්තරා ගෘහපතියෙක් Tamanගේ පුත්‍රයා කලුරිය කරාම ඒ ඇති වුණු ශෝකය නිසා ආහාර පානත් හරියට නොගෙන වැඩ කටයුතුත් අතහැරලා සෝනට ගින් නිරන්තරයෙන් අඬනවා. ඒ විදිහට දවස් ගත කරන අතරේ එක දවසක් උදෑසන බුදු පියාණන් වහන්සේට අලුයම මහා කරුණා සමාපත්තියෙන් ලෝකය බලාවා ධාරණ කොට පිණී ගියා. මේ උපාසක මහත්මයාට සෝවාන් වීමේ උපනිශ්‍රේ සම්පත්තිය තියෙන බව දැකලා බුදු පියාණන් වහන්සේ දා පින්ඩවාතයෙන් පස්සේ දානීය වැළඳීමෙන් පස්සේ එක් භික්ෂුන් වහන්සේ නමක් එක්ක අර උපාසකුන්හගේ ගෙදරට වැඩම කළා. එතකොට ඒ බුදු පියාණන් වහන්සේ වැඩම කළ බව අහලා නිවස තුලට ආරාධනා කරලා ගේ මැද ආසුනක් පනවලා බුදු පියාණන් වහන්සේට වැඩ ඉන්න සලස්වලා උපාසක මහත්මයා ඇවිල්ලා ඉඳගත්තාම බුදු පියාණන් වහන්සේ අසනවා මොකද උපාසකුන් නැහැ දුකෙන් වගේ කොට කියනවා මට මෙන්න මෙහෙම කරදරයක් වුණා මගේ පුත්‍රයා ආලක්‍රියා කළා ඒක නිසා මම මේ විදිහට ආශෝක නිසා අනිත් කටයුතු කර ගන්නවත් ලැබෙන්නේ නැහැ කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා උපාසකය කෙනෙකුගේ ප්‍රිය භාවය නිසා කෙනෙක් නැති වුණා කියලා ඇඬීම, ශෝක කිරීම නිෂ්ඵල දෙයක්. මරණය කියන එක එක්කෙනෙකුට එක තැනක පමණක් වෙන දෙයක් නෙවෙයි. ස්වභාවයේ යම් තාක් සත්වෙයින් නැත්නම් මේ හැම සත්වයාටම පොදු දෙයක්. ඒක නිසා මරණය පුතා මරුණා කියලා තමන්ගේ කටයුතු අත්හැරලා ශෝක කිරීම නිෂ්ඵල වැඩක් අතීතයේ පඬිතවරු තමන්ගේ ප්‍රිය පුත්‍රයා කාලා ක්‍රියා කළාම ශෝක නොකර මරණ සතිය පිහිට කරගෙන තමන්ගේ කටයුතු හරියාකාර කළා කියලා ඒ විදිහට ප්‍රකාශ කළාම අර උපාසකුන් නැහැ තුල කුතුහලයක් ඇති වෙලා අහනවා භාග්‍යතුන් වහන්සේ කවදාද කවුද එහෙම කළේ කියලා ඔන්න ආරාධනාව ලැබුණාම බුදු පියාණන් වහන්සේ අර ජාතක පොතේ ඌරගේ ජාතක නමින් දැක්වෙන අතීත ප්‍රවෘත්තිය ප්‍රකාශ කරවදාලා ඒ සිද්ධිය මෙහෙමයි කියවෙන්නේ මේ බරණැස නුවර අතීතයේදී බෝධිසත්වයන් වහන්සේ බ්‍රාහ්මණයෙක්ව උපන්නා බ්‍රාහ්මණ පවුලක උපන්නා ගොවිතැනින් ජීවත් වෙන එතකොට ඒ බ්‍රාහ්මණයාගේ ගෙදර එතන ඒ කතාවේ සිද්ධියේ වෙන අවස්ථාව වෙනකොට 6 දිනක් වාසය කළා බ්‍රාහ්මණයාත් මේ බමුණත් බැමිණියත් පුත්‍රයාත් දුවත් ලේඩියක් දාසියක් කියන මේ හය දෙනාම එකතුව මේ බෝධිසත්වයන් වහන්සේගේ අවවාද අනුශාසනා අනුව නිරන්තරයෙන් මරණ සතිය වඩනවා. එක දවසක් දා බෝධිසත්වයන් වහන්සේ කුඹුරේ ඒ සීසාන අතරේ පුතා පරණැල්ලා ආදී වියලි කොළ එහෙම එකතු කරලා ගිනි තියන අතරේ ඒ ගිනි දුම් වැදිලා ළඟ තුඹසක නායක කිපිලා ඇවිල්ලා අර ඒ පුත්‍රයාගේ බ්‍රාහ්මණ පුත්‍රයාගේ අත දෂ්ට කළා එතනම විෂමූර්ඡා වෙලා මැරිලා වැටුණා. බෝධිසත්වයන් වහන්සේ පුතා උස්සගෙන ගිහිල්ලා ගහක් යට දමලා ගහක් යට තබලා රෙදි කඩින් මූණ වැහුවා. දැන් මැරිලා ඉන්න නිසා ඒක වහලා ඉවර වෙලා ආයිත් සීසානවා කිසි ගණනක් නැතුව. එතකොට එතනින් යන්න ආපු මිනිස්සුයකින් ඇහුවා කොහෙද යන්න කියලා ගමට යන්නවයි කිව්වහම එහෙනම් අපේ ගෙදරට පණිවිඩයකුත් කියාගෙන යන්න කිව්වා. වෙනද වගේ දෙන්නෙකුට නැතුව එක්කෙනෙකුට විතරක් ආහාර අරගෙන එන්නේ බැමිණටත් ඒ ගෙදර කට්ටියට ඔක්කොටම බැමිණියක් දුවත් ඊළඟට ලේඩියත් දාසියත් කියන හතර දෙනාටම ඉස්සෝදාන අහලා නාලා සුවන වර්ගෙ එහෙම අරගෙන එන්නේ කියලා පණිවිඩය අරින්න දුන්නා. ඉතින් ඒ කට්ටියත් එහෙම ආවා කෑමත් අරගෙන බමුණා ඒ ගහ යටම අර මලමිණිය ළඟම ඉඳගෙන ආහාර අරගෙන ඉවර වෙලා මේ පස් දෙනාම බොහොම නිවි හැනහිල්ලේ දර එකතු කරලා අර මලකඳ දවනවා මිනිය දවනවා. ඉතින් ඊතන කියන හැටියට ඒ ඒතන තියෙන ඒ ධර්මතාවයේ ශක්තිය උඩ ශක්‍ර දේවේන්ද්‍රයාගේ පඬුපුල්ලස් නෝනු වීමෙන් ශක්‍ර දේවේන්ද්‍රගේ අවධානය යොමු වෙලා වෙස්වලාගෙන එතෙන්ට ඇවිල්ලා ඊළඟට තියෙන සිද්ධි ටික මේ විදිහටයි පොතේ සඳහන් වෙන්නේ අහනවා ඔය කාණ්ඩේ මොකද්ද මේ දවන්නේ කියලා මේ මිනිහක් කිව්වා නෑ නෑ ඔය දඩමස් දෙන්න වෙන නිසා ඕක මේ අපිට මේ බොරුවක් කියන වෙන්නේ නැtei ඌරෙක් හරි මොෙක් හරි වෙන්නේ නැtei ඔය දවන්නේ කියලා නෑ නෑ මිනිහා එතකොට ඊනාට බෝධිසත්වයන්ගෙන් අහන්ස අහනවා එහෙනම් මේ වෛරක්කාරයෙකුද කියලා. නෑ නෑ මගේම ප්‍රිය පුත්‍රයා. මොකද පුතා අකීකරු වුණාද? නෑ නෑ මට ඊටාම කීකරු. මොකද එහෙනම් අඬන්නේ නැත්තේ කියලා. ඔන්න එතකොට බෝධිසත්වයන් වහන්සේ උපමාවකුත් කියන එක කියනවා. සර්පයේ කැව දමල ගියාට පස්සේ ආයෙත් ඒ හැව ආලය අතහරින්න වගේ මගේ පුතා මේ ශරීරය අතහැර දැන් යම් තැනක ඉපදිලා ඉන්නේ. මගේ ඇඬීම හැම පිටිම නිෂ්පලයි, මලවුන්ට ඇඬීම නිෂ්පලයි කියලා අන්න ඒ කාරණේ බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කළා. ඊළඟට මේ අර චක්‍රය ඇවිස් බලාගෙන ඉන්න සත්‍යයන්ද්‍ර ඊළඟට අහනවා බැමිණියගෙන් ඔබේ කවුද මේ මිනිහ කෙනා මගේ පුත්‍රයයි කියන. එතකොට කියනවා පුරුෂයින් නම් ඒ ධෛර්ය උපදවාගෙන කාරණා කාරණා කල්පනා කරගෙන මේ විදිහට ශෝකය දරා ගන්න පුළුවන්. නමුත් මේ ස්ත්‍රීන්ගේ ස්වභාවය ගෑනු සාමාන්‍යයෙන් නඩන ස්වභාවයයි. ඇයි ඔබ මේක ශෝක නොකරන්නේ කියලා. එතකොට මේ බැමිණිය කියනවා මේ මගේ පුතා පිළිසඳ ගන්න අවස්ථාවේ මට කිව්වේ නෑ මා එන බව. මිය යන අවස්ථාවේ මම යන බව කිව්වෙත් නෑ ආවේ හැටියටම ගියා මොකටද මේක ඇඬීමෙන් වැඩක් නෑ ඇඬුවයි කියලා පුතා ආපහු එන්නේ නෑ මම උන්ට ශෝක කිරීම නිෂ්ඵලයි කියලා මෑණියත් ඒ විදිහට ඒතන සඳහන් වෙන ගාථා වලින් ඒ කාරණේ සඳහන් වෙන. ඒ විදිහට උත්තර දුන්නා. ඊළඟට මේ අහනවා සබ්බ දේවේන්ද්‍රයා අර මිය ගිය ඒ බ්‍රාහ්මණ පුත්‍රයාගේ සොහයුරිය කියන්නේ බ්‍රාහ්මණයාගේ දුවගෙන් අහනවා. ඔබේ කවුද කියලා මගේම එක්කුසේ උපන් සහෝදරයා. එතකොට කියනවා ගෑනු නෑයින්ගේ ස්වභාවය අර තමන්ගේ සහෝදරයා මරුණාම විලාප කියමින් අඬන එකයි ඔබ මෙහෙම ඉන්නේ මොකද කියලා. එතකොට ඒ තැනැත්තියක් කියනවා දැන් මං අඬන්න පටන් ගත්තොත් මගේ සිතත් දුකටපත් වෙනවා. ඒ වගේම කයත් දුර්වර්ණ වෙනවා. එච්චරයි ඒකේ ප්‍රතිඵලය. මං ඇඬුවයි කියලා ආපහු ඒ සහෝදරයා එන්නේ නෑ කියලා. ඒ නිසා ශෝක නොකරන බව කියනවා. ඊළඟට අහනවා අර ලේඩියගෙන් ඔබේ කවුද කියලා. මේ මගේ ස්වාමි පුරුෂයා කියලා කියනවා. එතකොට වෙන කවුරු නැතත් අනිත් නෑයින්ටත් වඩා භාර්යාව යඬන්නේ ස්වාමි පුරුෂය නැති වුනහම තමන් කන වැන්දුම් වෙන නිසා තමන්ගේ ප්‍රිය තැනැත්තාගෙන් වෙන් වීම නිසා ඇයි ඔබ අඬන්නේ නැත්තේ එතකොට ඒ ලේලිය කියනවා තමන්ට තමන්ගේ ස්වාමි පුරුෂයා තීම හරියට දැන් ඉර හඳ නැගෙන හිරින් නැගලා බටහිරින් බහින්න වගේ උපන් හැම කෙනාටම මරණය පොදුයි මගේ ස්වාමි පුරුෂයා නෙවෙයි මෙතන ඉන්නේ ඒ මලකඳ දාලා දැන් තැනක ඉපදිලත් ඉවරයි මගේ ඇඬීමෙන් නිෂ්පලයි ඇඬීම නිෂ්පලයි කියලා ඒ විදිහට පිළිතුරු දෙනවා ඊළඟට අවසාන වශයෙන් අහනවා අර දාසියගෙන් මේ ඔබේ කවුද කියලා මේ මගේ හාම් පුතයි කියලා කියනවා ස්වාමි දරුවාණන් කියලා කියනවා මොකද මේ ජීවත් වෙන්න කාලේ ඔබට බොහොම හිංසා කරමින් කලාපෙලා වැඩගත්තද නෑ නෑ මට ඊටාම ලෙන්ගතුයි මගේ දරුවෙක් වගේ සාමි පුත්‍රයා ඒ රහම් පුතත් මට ඒ වගේම අල්ම. ඉතින් එහෙනම් මොකද අඬන්නේ නැත්තේ කියලා ඇහුවා. එතකොට කියනවා වතුර පුරවලා කලයක් ගෙනියනකොට ඕක බිම වැටිලා බිඳුනට පස්සේ ඒ කලේ කෑලි ආය හා වෙන්නේ නැතිව වගේ මිය ගිය කෙනා ආයෙත් පියඬුවයි කියලා ඉන්නේ නැහැ. කියලා ඒ විදිහට තමනුත් තමන්ගේ උපේක්ෂාවට හේතු ප්‍රකාශ කළා. මේ ඔක්කොම අහලා ඊළඟට කියවෙන්නේ ශක්‍රයා එයාට ප්‍රශංසා කළා. ඒ gedara සත්‍රුවණින් පුරවලා ආපහු ගියයි කියලා ඔය විදිහට කියවෙනවා. ඊළාට ජාතක කතාවේ අවසානයෙන් දැක්වෙන්නේ ඒ බෝධිසත්වයන් වහන්සේ තමයි බ්‍රාහ්මණ. ඊළඟට බැමිණිය කේමා තෙරණිය දුව උප්පලවන්න අර බ්‍රාහ්මණ පුත්‍රයා රාහුල අර දාසිය කුජුත්තර කියලා ඒ විදිහට වර්තමාන චරිතත් එක්ක හඳුන්වලා දෙමින් ওই විදිහට ඒ දේශනාව ඒ ජාත කතාව නිම කළා ඊළඟට අර නැවතත් බුදු පියාණන් වහන්සේ ওই කථාන්තරය නිම කළා ඉවර වෙලා අර ගෘහපතියට කියනවා ඔන්න ওই විදිහට අතීත පඬිතවරු තමන්ගේ ප්‍රිය පුත්‍රයා නැති වුණාම ශෝක නොකර ආහාරත් ගත්තා කට තමන්ගේ කටයුතුත් කළා කියලා ඊළඟට අන්න ගාථාව අදාලා දැන් මේකෙන් අපිට පේන්නේ ප්‍රිය භාවය නිසා තමයි දැන් මේ ගාථාවේ අදහස පියතෝ ජායති සෝකෝ ප්‍රිය භාවය නිසායි ශෝකය ඇති වෙන්නේ. ප්‍රියතෝ ජායති භයං. ප්‍රිය භාවය නිසායි භය ඇති වෙන්නේ. ප්‍රියතෝ විප්පමුත්තස්ස ප්‍රිය භාවයෙන් මිදුණ උතැනත්තාට නක්ති ශෝකෝ ශෝකයක් නැත. පුතෝ භයං. භයක් නම් කොයින්ද? ඕකයි අදහස. ඉතින් මෙන්න මේ කථාන්තරයක් මේ ගාථාවක් ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඒ අතීත බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් හැටියටත් අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අනිත්‍යයත් මරණ සතියට යොමු කරලා අර විදියට පුදුම අන්දමින් උපේක්ෂාවකින් තමන්ගේ දරුවා පිළිබඳව කටයුතු කළ ආකාරය කාටත් ඒ අතිනුත් ආදර්ශවත්. ඊළඟට මේක දැන් අපි තව දුරට කල්පනා කරලා බලනවා නම් අපි මේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ හැටියට හඳුන්වන්නේ සමහර විට ඒ බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරනවා තමන් වහන්සේ උත්තරීතර එහෙම නැත්නම් අසම සම කායික වෛද්‍යවරයෙක් ශල්්‍ය වෛද්‍යවරයෙක් හැටියට විෂක් වෛද්‍ය ශල්්‍ය වෛද්‍ය කියලා ඒ දාතනේ මේ දෙනවා සල්ලකත්තා අනුත්තරෝ මේ බුදු පියාණන් වහන්සේ නැමැති ඒ මහ වේදඳුරුතුමාගේ කාර්යය මොකක්ද? සංසාර ලෝකයට රෝගේ නිදාණයටම ප්‍රතිකාර කිරීමයි. සාමාන්‍ය ලෝකයාගේ සිරිත රෝග ලක්ෂණවලට පිළියම් කිරීමයි. නමුත් බුදු පියාණන් වහන්සේ තමයි මේ දීර්ඝ සංසාර රෝගය කියන එක අනාදිමත් කාලයක් තිස්සේ අවිද්‍යාවෙන් වැසිලා තෘෂ්ණාවෙන් බැඳිලා මේ සංසාරයේ ඉන්න සත්වයන්ට තියෙන නිදන්ගත රෝගයක්. නිදන්ගත රෝග වලට බෙහෙත් කිරීම පහසු වැඩක් නෙවෙයි. නිදාණයටම බෙහෙත් කරන්න ඕන. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ ගාථාව තුලින් ඉදිරිපත් කරන්නේ රෝග නිදාණයයි. ප්‍රිය භාවය නිසායි ශෝකය ඇති වෙන්නේ, භය ඇති වෙන්නේ. ප්‍රිය භාවය නැති තැන ශෝකයක් බයක් නැත. කියන මේ සත්‍යතාවයි බුදු පියාණන් වහන්සේ එක තුලින් ඉදිරිපත් කරන්නේ. ඉතින් මේක මේ ටිකක් හිත යොදලා බලනකොට මොකද මේ මෙහෙම කිව්වේ? මේ ප්‍රිය පුද්ගලයා දැන් යම් කෙනෙකුට තව කෙනෙක් ප්‍රිය නම් බලාපොරොත්තු ප්‍රිය පුද්ගලයා Taman එක නිරන්තරයෙන්ම තබා ගැනීමටයි. නමුත් ලෝක ධර්මතාව ලෝක ස්වභාවය ඊට විරුද්ධ වෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ સિદ્ધාන්තයක් වශයෙන් දක්වලා තියෙන එක්තරා වටිනා පාඨයකින් සබ්බේ හේව පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අඤ්‍යතා භාවෝ කියලා. හැම ප්‍රියමනාප කෙනෙකුගෙන්ම වෙන්වීමක්, වියෝවීමක්, වෙනස් වීමක් තිබෙනවා කියලා. ඉතින් මේ වචන තුනම ඊටාම වැදගත්. ටිකක් ගැඹුරින් හිතන්න වටිනවා. මෙතන නානා භාවෝ කියලා කිව්වේ දැන් දෙන්නෙක් එක ප්‍රියභාවය නිසාම ඇතැම් විට කොයිතරම් එකතුද කියතොත් ඇතැම් අය හිතනවා ඒ විදිහ එකතුවක් තුල දෙන්නෙක් හැටියට නෙවෙයි එක්කෙනෙකුගේ භාග දෙකක් හැටියට සමහරු හිතනවා. ඇතැම් කෙනෙක් හිතනවා අපි දෙන්න පළු දෙකක්, භාග දෙකක්. සමහරු හිතනවා අර අනිත් භාගය වඩාත් හොඳයි කියලා. ඒ කෙසේ වෙතත් මේ කියන සම්බන්ධතාව සමහර විට දෙබෑ වෙනවා දෙපළු වෙලා යනවා මොනනිකුත් හේතුන් නිසා අන්න අර ඒකත්වේ නානත්වයේ උන තැන ඕකයි නානාභාවෝ කියලා කියන්නේ ඒකත්වේ ඒකී භූත වෙලා ඉන්න මේ දෙන්න අන්තිමට නානා වෙලා යනවා ඒ දෙන්න දෙපැත්තට යන දෙපළු වෙනවා ඔහොම ස්වභාවයක් ලෝකයේ තියෙනවා ඒක නොයෙකුත් හේතුන් නිසා වෙන්න පුළුවන් ඉතින් එහෙම වුණාම ඇතැම් අය වස බොනවා දිවිනසා ගන්නවා ওই විදිහේ මහා සාහසික ක්‍රියා කරනවා ඕවට යොමු වෙනවා අන්න අර නානාභාවය නිසා ඊළඟට විනාභාවය. විනාභාවය කියලා කියන්නේ ඒ විදිහට වෙනස් නුණත්, ඒ විදිහට වෙන්න උනත් අනිවාර්යයෙන්ම මරණයෙන් වෙන් වෙනවා. නැතුව බැරි හැටියට හිතන කෙනා නැතුව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක සමහර විට ඒ තමන්ගේ ප්‍රිය කෙනා තමාට කලින් මිය යාමෙන් හෝ ඒ තැනැත්තා ඉඳෙද්දි තමන් මිය යාමෙන් හෝ ওই විදිහට විනාභාවයක් ඇති වෙනවා. වියෝ වීමක්. ඒකට තමයි වියෝ වීම කියලා කියන්නේ විනාභාවය. එතකොටත් අර වගේම නානාවිද දුක් ශෝක ආදියට මුහුණ දෙන්න වෙනවා. ඊළඟට අඤ්‍යථාභාවෝ වෙනස් වීම වෙනවා. සමහර විට රන් රස වගේ එකතු වෙලා ඉන්න දෙන්න පවා විරස වෙනවා. ඒක අප්‍රිය භාවයටත් ක්‍රමක්‍රමයෙන් හැරෙන නොයෙකුත් හේතුන් නිසා. එහෙමත් නැත්නම් අන්තිමට වෛරයකටත් හැරෙනවා. භයානක වෛරයකටත් හැරෙනවා. ඉතින් ඊළඟට දිනසා ගැනීම ආදී নানা ප්‍රකාර දේවල් වලට යොමු වෙනවා. ඔන්න එතකොට අන්න අර නානාභාවෝ විනාභාවෝ අඤ්‍යතාභාවෝ ඕකයි අර ප්‍රිය භාවය තුලින් පැන නගින ඒ නිදාණය තුලින් පැන නගින රෝග ලක්ෂණ. ඉතින් ඒක බුද්ධ වචනය ඒ විදිහටමයි. ඉතින් මේ කාරණය මෙහිම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළාට මොකද සාමාන්‍ය ලෝකයාට මේක පිළිගන්න එක පහසු නෑ. ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේටමත් බැරි වුණා මේ කාරණේ එත්තු ගන්නවන්න ඇතැම් කෙනෙකුට. ඒකටත් හොඳ නිදර්ශනයක් ධර්මයේම සඳහන් වෙනවා. පිය ජාතික සූත්‍රය නමින් මේ මෙදුම් සංගයේ සඳහන් වෙන සූත්‍රයක් තිබෙනවා. මෙන්න කෙටි කෙලින්ම මේ ප්‍රියභාවය පිළිබඳ ප්‍රශ්නයට අදාළ කාරණා රාශියක් කියවෙන. ඒකත් හොඳ කතාන්තරයක්. ඒත් අර එතනත් තියෙන මේ විදිහටයි සවැත් නුවර එක්තරා ගෘහපතියෙක් Tamanගේ ගෙම පුතා මිය ගියාම ඒ ශෝකය නිසා දිනපතා සුහුණට ගිහිල්ලා අඬනවා ආහාර පාන කර්මාන්ත ආදී ඇතැරලා කොහොමගේ එකම පුතා කොහොමගේ එකම පුතා කියලා ඔහොමම අඬ අඬ ඉන්න අතරේ මොකක් නමුත් හේතුවක් නිසා මේ පුද්ගලයාට බුදු පියාණන් වහන්සේ ළඟට යන්න හිතුණා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ ළඟ ගිහිල්ලා ඉඳගත්තාම අහනවා උපාසකයා මේ ඔබේ මේ ස්වરૂපය දැන් වෙනස්නේ ඉන්ද්‍රියන් පාලනේ නැතුව වගේ මොකද මෙහෙම වුනේ කියලා. මොකද ස්වාමීනි මට මෙහෙම වෙන්නේ මගේ එකම ප්‍රියමනාව පුත්‍රයා නැති වුණා ඒක නිසා මට මේ දවස් ටිකේ මම මේ විදිහට ගත කරන්න කියලා කිව්වා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔහොම තමයි ගෘහපතිය ප්‍රිය භාවය නිසා තමයි ශෝක, වැළපීම්, දුක් දුම්නස්, දැඩි වෙහස, උපායාස කියන දැඩි වෙහස ඒ හැම එකක්ම ඇති වෙන්නේ ප්‍රිය භාවය නිසා. නමුත් අර පුද්ගලයාක පිළිගත්තේ නැහැ. මේ පුද්ගලයාගෙන කොහොමද ස්වාමිනේ ඒක එහෙම කියන්නේ? ඒක කොහොමද වෙන්නේ? ප්‍රියභාවය නිසානේ සතුට සොම්නස ආදී ඇති වෙන්නේ. අච්චර දුක විඳලත් අර පුද්ගලයා බුද්ධ වචනේ පිළිගත්තේ නැහැ. අන්න ලෝකයා ලෝක සම්මත ස්වභාවයයි. ලෝකයාට ඒක පිළිගන්න අමාරුයි. ඊළඟට ඒක බුදු පියාණන් වහන්සේගේ වචනේ ප්‍රතික්ෂේප කරලා මේ පුද්ගලයා නැගිටලා ගිය කොතෙන්ටද ජේතවනාරාමේ ළඟත් මේ විරිද්ධාස්ථාන ළඟත් নানা ආකාර දේවල් වෙනවා. ජේතවනාරාම ළඟත් පිරිසක් එකතු වෙලා සූදු ක්‍රීඩා කරනවා. මේ සූදුකාරයන් ළඟට මේ පුද්ගලයා ගියේ. ගිහිල්ලා අර ප්‍රවෘත්තිය කිව්වා මම මෙන්න මෙහෙම මේ මගේ පුතා නැති වෙලා ඒ කාරණේ බුදු පියාණන් වහන්සේට කිව්වා මෙහෙම වාක්‍යයක් බුදු පියාණන් වහන්සේ කිව්වා බුදුරජාණන් වහන්සේ කිව්වා එතකොට අර සූදුකාරයෙක් මේ පුද්ගලයාගේ වචනය අනුමත කළා ඒක තමයි ගෘහපති ඔය කියන ඔබේ අදහසයි හරි ප්‍රියභාවය නිසා සතුට සම්නස ඇති වෙනවා මිසක් ශෝක පරිදැලපීම ඇති වෙන්නේ නැහැ කියලා ඉතින් අර පුද්ගලයාත් ඒක පිළි අරගෙන ගෙදර ගියා නමුත් මේ කථාන්තරේ කටින් කට ගිහිල්ලා පසේනදි කොසල් රජුරන්ගේ කනටත් ගියා. ඉතින් කොසල් රජුරව මල්ලිකාවට කියනවා ඒකේ යමල්ලි කියලා මේ ශ්‍රමණ ගෞතමින් මෙහෙම කතාවක් කියලා තියෙනවානේ ප්‍රියභාවයෙන් දුක් ශෝක වැළපීම් ආදිය තියෙනවා කියලා. කිව්ව හැටි මල්ලිකා දේවිය කියනවා මහරජ ඒක භාග්‍යතුන් වහන්සේගේ වචනය නම් ඒක එහෙමම. ඔන්න එතකොට කොසල් රජුණන්ට තරහ ගිල්ලා කියනවා ඕක තමයි මං උඹේ හැටි ඔහම තමයි කියන කියන එක භාග්‍යතුන් වහන්සේ කිව්වොත් ඒක එහෙමමයි කියලා කියනවා. හරියට අර ගුරුවරයා කියන එකට ගෝලයා එහෙයි කියනවා වගේ. කියලා ඒක ප්‍රතික්ෂේප කරන විදිහට අන්තිමට එතන සඳහන් වෙන එක්තරා පාළි පාඨයක් ඒක සිංහලට නැඟුවොත් කියන්න පුළුවන් නිකන් ඵලයන් යන්න කියලා වගේ එළෙව්වා මල්ලිකාව. මොන බොරුවක්ද කියන්නේ කියලා වගේ. ඉතින් මල්ලිකාව එතනින් නැවතුන්නේ රහසිගත එයා මල්ලිකාව ඊටාම ඥානවන්ත තැනැත්තියක් නිසා නාලි ඩංග කියන එක්තරා බ්‍රාහ්මණෙක් ඇඳවලා ඒ මංගට කිව්වා මෙන්න මේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න මෙන්න මේ විදිහේ වාක්‍යයක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළාද ඒක ගැන යම් විස්තරයක් භාග්‍යතුන් වහන්සේ විවරණයක් දෙනවා නම් ඒක හොඳට හිතේ දරාගෙන ඇවිල්ලා මට කියන්න කියලා. ඔන්න එතකොට නාලිජංග බ්‍රාහ්මණයා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් විමසුවා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේගෙන් මෙහෙම ප්‍රකාශයක් කෙරුණාද? ප්‍රිය භාවය නිසා ශෝක වැළපීම් දුක් දුම්නස් ආදී වෙනවා කියලා. ඒකට බුදු පියාණන් වහන්සේ ඒක සහේතුක නිදර්ශන සහිතව එසේ මම එහෙම කිව්වා. මෙන්න මේ හේතුන් නිසා කියලා දැන් මේ කාලේ ඔය පුවත්පත් වල සඳහන් වෙන වගේ එහෙම නැත්නම් නිතර අහන්න දකින්න ලැබෙන වගේ සිද්ධි වලින්ම නිදර්ශන දක්වුවා. බමුණ මේ මේ සවැත් නුවරම එක්තරා ස්ත්‍රියක් Tamanගේ මව කාලක්‍රියා කළාම එයින් උමතු වෙලා සිහි විකල් වෙලා වීදියෙන් වීදියට හන්දියෙන් හන්දියට යමින් කෝ අපේ අම්මා දැක්කද කෝ අපේ අම්මා දැක්කද කියලා අහහා ගියයි. ඒ විදිහටම ඇතම් ස්ත්‍රියක් Tamanගේ පියා නැති වුණු අවස්ථාව, ස්වාමි පුරුෂ නැති වුණු අවස්ථාව, පුත්‍රයා නැති වුණු ස්ථාන යවන විදිහට හැසිරුණායි කියලා එක විදියක නිදර්ශනයක් දැක්ුවා. ඊළඟට තවත් ඊට වඩා දැන් මේ කාලේ කාලෝචිත විදිහේ හැටියට සලකන්නත් පුළුවන් නිදර්ශනයක් ඊළඟට දක්වනවා. ඒ වගේම මේ සවැත් නුවර තවත් ස්ත්‍රියක් ඥාති පවුලක් එක්ක වාසය කරන්න ගියා. ගියාම ඒ ඥාතීන්ට ඕනකම තිබුණා ඒ ස්ත්‍රිය ඇගේ ස්වාමි පුරුෂයාගෙන් වෙන් කරලා වෙන මිනිහෙකුට පාවා දෙන්න. නමුත් මේ ස්ත්‍රිය එකට කැමති වුණේ නැහැ. ගිහිල්ලා තමන්ගේ ස්වාමි පුරුෂයාට කිව්වා මගේ මේ නෑයන් මෙන්න ඔබගෙන් වෙන් කළා මම වෙන කෙනෙකුට පාවා දෙන්න යනවා කියලා. එතකොට අර ස්වාමි පුරුෂයා මොකක්ද කියලා තියුණු ආයුධයක් අරගෙන අර තැනැත්තිය දෙකට කපලා ඒ ආයුධයෙන්ම තමනුත් ජීවිතය නැති කරගත්තා. අපි පරලොවදී හමු වෙමු කියලා. ඉතින් අන්න ඒ විදිහේ දේවල් මේ කාලෙත් නිතරම නැතින කියන බව මේ පින්නතුන් දන්නවා. ඔන්න බුදු පියාණන් වහන්සේ මම නෙමෙයි මේ කියන්නේ බුදු පියාණන් වහන්සේ එතෙන්දි දැක්ුවා. ඔන්න ඔහොම නිදර්ශනයක. ඉතින් ওই ටික අහලා නාලිජංග බ්‍රාහ්මණයා ওই සිද්ධිය ඔක්කොම ඇවිල්ලා මල්ලිකා දේවියට කිව්වා. මල්ලිකා දේවිය අර බුදු පියාණන් වහන්සේට අර විදිහට පණිවිඩයක් යවු බව නොකිය ආයිත් කොසල් රජු ළඟට ගිහිල්ලා කියනවා ඥානවන්ත නිසා රජතුමනි ඔබට මේ වජිරී කුමාරිය ප්‍රියද කියලා. වජිරී කුමාරිය කියන්නේ මේ කොසල් රාජ්‍යරුවන්ගේත් මල්ලිකා දේවියගේ දියණිය. ඒ අයට පුතුන් පුතෙක් හිටියේ නෑ දුවණියා හිටියේ. වජිරී කුමාරිය ඔබට ප්‍රියද කියලා. එතකොට එසේ මට ප්‍රියයි කිව්වා. හොඳයි මේ වජිරී කුමාරියට මොකක් හරි විපතක් වුණොත් එහෙම ඔබට ශෝකයක් වැළපීමක් හැඬීම් වැළපීම් ආදියක් වෙනවද? මොනවා කියනවාද? ලෝක හැඬී වැළපින්නේ මගේ ජීවිතයත් සමහරට නැති වෙලා යන්න පුළුවන්. අන්න ඒක තමයි මහරජ වාග්යතුන් වහන්සේ අර ඒ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ මෙන්න මේ පාඩේ කිව්වේ ඕක නිසායි කියලා එතෙන්දි සාධක සහිතව දැක්කෝ. එතනින් නැවතුණා ඊළඟට අහනවා ඔබට වාසුභකත්තියා බිසව ප්‍රියද කියලා. ඒත් එක කිසිවක් වශයෙන් කුසල රජුණට බොහොම ප්‍රිය. එසේය කියලා කිව්වහම ඒකටත් අර විදිහටම ප්‍රක්‍රමයෙන්ම ප්‍රශ්න අහනවා. ඒ වාසුභකත්තියා බිසව නැති වුණාම ඔබ කොහොමද? ඊළාට විදුඩබ සෙන්පතිය විදුඩබ සෙන්පතිය කියලා කියන්නේ වාසුභකත්තියාගේ පියා ඒ බිසවගේ පුත්‍රයා. ඒ කුසල රජුණගේ පුත්‍රයාමයි. ඒක ඇහුවාමත් ඒ විදිහට කියනවා. ඔන්න තුන්වෙනිවයි අහන්නේ මල්ලිකා තමන් පිළිබඳ. ඔබට මා ප්‍රියද කියලා ඇහුවා. අපෝයෝ කිව්වා. එතකොට එහෙනම් කියනවා මට මොකක් හරි වුණොත් එහෙම ශෝක වැළපීම් හැඬීම් වැළපීම් මොනවා කියනවා දෙයක් නැහැ. එහෙනම් මගේ ජීවිතයක් නේ. ඉතින් ওই විදිහට ප්‍රශ්න කීපයක් අහලා රජුණන්ට ඒතු ගියාට පස්සේ රජුරෝ කොයිතරම් ශ්‍රද්ධාවක් ඇති වුණාද තේසොත් මේ තරම් මේ ප්‍රඥාවෙන් බුදු පියාණන් වහන්සේ කොයිතරම් සත්‍ය කාරණයක්ද දේශනා කරේ කියලා එතෙන්දීම නමෝ තස්ස භගවතු කියලා බොහොම බුදු පියාණන් වහන්සේට එතනම වන්දනා කළ බුදු පියාණන් වහන්සේ ගියාවට හැරිලා. ඉතින් ඔන්න එතකොට ඒක කථාන්තරයක් මේ විදිහට තියෙනවා. ඉතින් මේ විදිහේ වටිනා කතා වලින් අපිට මේ හිතා ගන්න පුළුවන් ලෝකයාට සාමාන්‍යයෙන් පිළිගන්න අමාරුයි මෙන්න මේ ප්‍රියභාවයෙන් දුක් දුම්නස් ඇතිනවා කියන එක සාමාන්‍ය ලෝකෙ හිතන්නේ සොම්නසට සතුටට හේතුවක් කියලා. ඊළඟට තවත් ඒ වගේම සිද්ධියක් සඳහන් වෙනවා. දැන් ඔන්න විසාඛාව පිළිබඳව විසාඛාවට හුඟක් දරුවන් හිටියා. දරුවන් 10 දෙනෙක් හිටියා. ඊළඟට දරුවන් විසාඛාව අවුරුදු 120ක් ජීවත් වුණා කියලා කියනවා. ඒක වෙනකොට දරු මුණුබුරු තාල පිරිසක් සිය ගණනක් වගේ විශාල සංඛ්‍යාවක් හිටියා. ඉතින් එක දවසක් දා බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම මේ බුදු පියාණන් වහන්සේ පූර්වාරාමයේ විසාකාවගේම හදූ ඒ විහාරයේ වැඩ වාසය කරන අවස්ථාවක විසාකාවගේ මිනිබිරියක් කාලක්‍රියා කරන්න යෙදුණා. ඊටාම ප්‍රියමනාප මිනිබිරියක්. ඉතින් විසාකාව බොහොම දුක් වෙමින් ඒ කාලේ තිබුණ චාරිත්‍රයක් වෙන්න ඕන කෙනෙක් මිය ගියාම මේ නාලා වස්ත්‍රත් තෙත් වස්ත්‍ර ඇතිව තෙත් කෙස් ඇතිව අන්න ඒ විදිහට එතන කියවෙන්නේ තෙත් වස්ත්‍ර ඇතිව තෙත් කෙස ඇතිව දවල් මහා දවල්ම බුදු පියාණන් වහන්සේ හමු වෙන්න ගිය. බුදු පියාණන් වහන්සේ යන මොකද විසාකාව මේ මහා දවල් මේ මේ විදිහට තෙත් වස්ත්‍ර ඇඳගෙන ඉන්නේ කියලා. ඉතින් කියනවා මගේ මේ ඊ타මත්ම ප්‍රියමනාප මගේ මිනිවිය නැති වුණා. ඒක නිසා මම මේ ශෝකයෙන් ආවා කිව්වම බුදු පියාණන් වහන්සේ අහනවා මේ සවැත් නුවර ඉන්න තාක් මිනිසෙයින් සංඛ්‍යාවට ඔබට දරුමුණු පුරන් ඉන්නවනම් ඔබ කැමතිද කියලා. කොයි මං කැමතියි කිව්වා. ඒ තරම් දරුවෝ මට ඉන්නවනම් අච්චරත් ඉඳලා ඒත් මදි බවයි පේන්නේ. සවැත් නුවරම ඉන්න පිරිස තරමට දරුවෝ මේ නුවර ඉන්නවනම් මට ඒ තරම් හොඳයි. ඔන්න එතකොට බුදු පියාණන් වහන්සේ ආනවා සවැත් නුවර දවසකට කී දෙනෙක් විතර කාලක්‍රියා කරනවද කියලා. සමහර විට 10 දෙනෙක් එහෙම නැත්නම් 9 දෙනෙක් යටත් පිරිසෙන් එක්කෙනෙක් හරි යනවා කෙනෙක් නොමැරෙන දවසක් නැත. එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා එහෙනම් විසාකාව ඔබට මේ තෙත් වස්ත්‍ර නැතිව ටෙස්ට් කේස් නැතිව එක දවසක්වත් ඉන්න ලැබෙනවද? ඉන්න ලැබෙන්නේ නැහැ. ආ එහෙනම් මට එන්න නැති කාරණේ තේරුණාට පස්සේ විසාකාව කියන එහෙනම් මට එච්චර දරුවෝ ඕනේ නැහැ. ඒක කිව්වහම ඔන්න බුදු පියාණන් වහන්සේ අර කෙනෙකුට හිත් කාවද්දනන්දමින් මහ පුදුම විදිහේ දේශනා තැම්ම අවස්ථාවල කරන. දැන් මෙතන ඊළඟට කියනවා ඔන්න සිද්ධාන්ත වශයෙන්. ඒකත් සමහර විට කෙනෙකුට අපි සාමාන්‍යයෙන් මේ අපේ සිතුම් පැතුම් යන ආකාරයට පිළිගන්න අමාරු විදිය. බුදු පියාණන් වහන්සේ ඊළඟට විසාකාවට කියනවා විසාකාවෙනි යම් කෙනෙකුට 100 දෙනෙක් ප්‍රිය නම් ඒ තැනැත්තට දුක් 100ක් අයිති. යම් කෙනෙකුට ප්‍රිය අය 90ක් සිටිනවා නම් ඒ අයට දුක් 90ක්. ප්‍රිය අය 80 නම් දුක් 80ක්. 70 නම් දුක් 70යි. 60 නම් දුක් 60යි. ප්‍රිය අය 50 නම් දුක් 50යි. 40 නම් 40යි. 30 නම් 30යි 20 නම් 20යි 10 දෙනෙක් ඉන්නවා නම් ප්‍රිය අය එයාට දුක් 10යි 9 දෙනෙක් ඉන්නවා නම් දුක් 9යි 8 දෙනෙක් ඉන්නවා නම් දුක් 8යි 7 දෙනෙක් ඉන්නවා නම් 7යි 6 දෙනෙක් ඉන්නවා නම් 6යි 5 දෙනෙක් ඉන්නවා නම් 5යි හතර දෙනෙක් ඉන්නවනම් හතරයි තුන් දෙනෙක් ඉන්නවනම් තුනයි දෙන්නෙක් ඉන්නවනම් දුක් දෙකයි එක්කෙනෙක් ඉන්නවනම් එක දුකයි එක්කෙනෙක්වත් නැත්නම් ප්‍රිය එක දුකක්වත් නැත කියලා ඔය විදිහට බුදු පියාණන් වහන්සේ දේශනා කළා. මේක ඉතින් අපි පිළිගන්න කැමතිද කියන එක ඉතින් තමන්ගෙම අහලා බලන්න ඕනේ. ඒක ඉතින් මේ බැලුවාම ලෝකයට පිළිගන්න බැරි විදිය දෙයක්. නමුත් අන්න ඊළඟට ඒක සම්බන්ධ කරන බුදු පියාණන් වහන්සේ අර අරහත්ත්වයෙන් නිවනෙම සම්බන්ධ කරනවා. මේ බොහොම තැන්වල කියලා කියනවා යමෙකුට ප්‍රිය අය ඉන්නවා නම් එපමණටම ගැට තියෙනවා කියලා. එතකොට ප්‍රිය අය නැති අයට ගැට නැත. ඒක එතකොට ප්‍රිය බවක් කියලා කියන්නේ අන්න ගැටයක්. ගැටයකට අහු වුණා. ඉතින් බුදු පියාණන් වහන්සේ කියනවා ඒ ගැට වලින් මිදීමේ මඟ ප්‍රියකම. ඉතින් මේක ප්‍රිය අය නැති කරගන්නවා කියන එකනේ මේක අප්‍රිය කරගන්න නෙමෙයි මෙතන කියන්නේ. කොටිම කියද්දත් බුදු පියාණන් වහන්සේ ඊටත් වඩා ගැඹුරු දින්දක් වල තියෙන සමහර අවස්ථාවල ගන්ථා තේසං නවිජ්ජಂತಿ යේසං නත්ති පියාප්පියං. ප්‍රිය අප්‍රිය දෙකම නැති අයට ගැට නැත කියලා. එතකොට මෙතන මේ ප්‍රිය බවවත් අප්‍රිය බවවත් නැහැ. එහෙනම් මොකද්ද තියෙන්නේ? මධ්‍යස්ත බව, මදහත් බව, මදහත් බව. දැන් අර කියාපු උරග ජාතකයේ අර හය දෙනාට තිබුණේ ඒ මදහත් බව. දරුවා ගැන ප්‍රියභාවයක් නැහැ. වෙන අකීකරු බව ආදී කාරණා නිසා අප්‍රිය භාවයක් තරහක් තුත් නැහැ. මදහත් බව ධර්මතාව පිළිගැනීම. ඒ ධර්මතාව පිළිගැනීම තමයි අර මරණ සතිය තුල තිබෙන්නේ. ඉතින් ඒ ඒ මරණ සතිය වැඩූ කෙනාට අර විදි අවස්ථාවල් වල මදහත් හිතකින් තමන්ගේ එදිනදා කටයුතු කරන්න පුළුවන්. දැන් අර බමුණා අර තමන්ගේ පුතාගේ මළමිණිය ළඟ ඉඳගෙන බත් කාලා ඊළඟට මළමිණිය පැත්තකින් තියලා සීසාන්නත් පටන් ගත්තා. ඒ විදිහේ මහ පුදුම පැවැත්මක්. මේක කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් බෝධිසත්වයන් වහන්සේලාට එහෙම වුණත් අපට බෑ කියලා. නමුත් මේ විතරම් අවස්ථාවල පවා උපේක්ෂාව ඇති කරගන්න ශක්තිය ඇතැම් අයට පිහිටලා තියෙන බව පේනවා ඒ ධර්ම ශක්තිය තුලින්. තවත් සිද්ධියක් දැන් කතාන්තර අහන්නත් යන තිනසා කියතොත් මේ ශාසනය හිටපු උපාසිකාවන් අතර මහා වීර මාතාවක් හැටියට හඳුන්වන්න පුළුවන් කැනැත්තියක් තමයි බන්දුල මල්ලිකා. බන්දුල මල්ලිකාව කියලා කියන්නේ බන්දුල කියන සේනාපතිය මහා කාය ශක්තිය ඇති කෙනෙක් හැටියටයි දැක්වෙන්නේ. ඒ වගේම කාය ශක්තිය ඇති තැනැත්තියක් තමයි ඒ භාර්යාව හැටියට ඉත මල්ලිකා. අර කෝසල මල්ලිකාවකින් වෙන් කරන්න බන්දුල මල්ලිකා කියන නාමයයි ව්‍යවහාර කෙරුණේ. ඉතින් මේ දෙදෙනාට හිටියයි කියලා කියවෙනවා නියුන් දරුවන් 16 වරක් දරුවන් හම්බ වෙලා 32 දෙනෙක් නිවුන් දරුවන් 32 දෙනෙක් හිටියා. ඒ ඔක්කොම ඒ වගේම අර වගේම මහා ශරීර ශක්තිය ඇති මහා පුදුම විදිහේ බල සම්පන්න දරු ප්‍රසාද්. ඒ ඉතින් අර බන්දුල සේනාපතියයි ප්‍රධාන සේනාපතිය නිසා අර අයත් ඒ විදිහටම මහා යෝධ තත්ත්ව ශක්තිය ඇති අය. නමුත් යම්කිසි අවස්ථාවක මන්දුල සේනාපතියට ඊර්ෂාවෙන් එක්තරා කොටසක් කොසල් රජුරවන්ට ගතු කියලා බිඳුවලා පරිගන්න උත්සාහ කරා. ඒකෙදී කොසල් රජුර රැවටිලා කල්පනා කළා දැන් මම එලිපිටම බඳුල සේනාපතියා මරණයටපත් කළොත් ඒකෙන් මට ලොකු අපකීර්තියක් වෙනවා කියලා එක්තරා උපක්‍රමයක් යෙදුවා. ඈත පිටිසර පළාතක කුමන්ත්‍රණයක් කින්ම මේ කැරැල්ලක් ඇති කරා. බොරුවට කැරැල්ලක් ඇති කළා. බඳුල සේනාපතියට කිව්වා ගිහිල්ලා තමන්ගේ ළමයින්ත් එක්ක ගිහිල්ලා ඔක සංසිඳවන්න කියලා. බඳුල සේනාපතිය ඒ කොටසත් එක්ක යනවත් එක්කම අරගොල්ලෝ ඒ කැරැල්ල සංසිඳුණා. ඒ එන අතරේ ඒ ඒ පිරිසත් එක්කම යවුවා තව යෝධයින් පිරිසක් නගරයේ කිඩුවට ආවට පස්සේ මේ බන්දුල සේනාපතියක් දරුණුගෙන් ඔක්කොගෙම බෙල්ල කපන්න කියලා. ඒ විදිහටම අන්න අර යෝධයින් ඒ කාරණේ ඉෂ්ට කරා රාත්‍රියක වෙන්නේ නැති ඇවිල්ලා නගරයට කිට්ටු වෙන අවස්ථාවේ බන්දුල සේනාපතියගේ අර දරුවන්ගේ බිහිස් කපලා ඊළඟට ඒ කුමන්ත්‍රණයේ එක කොටසක් තමයි ඒ ප්‍රවෘත්තිය ඒ කාලේ හැටියට තල්පතක හරි එක සටහන් කළා ගෙනහිල්ලා දුන්නා ඒ දූතෙක් පණිවිඩකාරයෙක් ඔත්තුකාරයෙක් අර මල්ලිකා දේවියට ඒ දෙන අවස්ථාවේ ඒ වන්දුල මල්ලිකාවගේ නිවසේ මහා දාන පින්කමක්. සාරිපුත්‍ර මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ප්‍රදාන 500ක් භික්ෂුන් වහන්සේලාට දානීය කටයුතු කෙරෙන අවස්ථාවේ මේ පණිවිඩය ආවේ. ඒ පණිවිඩය ලැබුණා බැලුවා ඉනේ ගහගත්තා. අර කරන්න තියෙන ඔක්කොම වතපිලිවෙත ආදිය කරනවා මේ බන්දුල මල්ලිකාව. කොහොම කරගෙන යන අතරේ අර 16 හැම ඒ පිරිස එකතු වෙලා සංඝයා වහන්සේලාට දානි බෙදලා ගිතෙල් හැලියක් ගිතෙල් කලයක් උස්සගෙන එනවා දෙන්නේ 16න්. සංඝයා වහන්සේලා ඉදිරිපිටම ඒක වැටිලා බිඳුණා. බිඳුණාම මහා සාරිපුත් මහතන් වහන්සේ මේ මල්ලිකාගේ හිතින් කැළඹියේ කියලා හිතාගෙන භේදන ධම්මං බින්නා නචින්තේතබ්බං ඒ කියුවේ මේ බින්දෙන සුළු දේ බිඳුණා. ඒක නිසා ඒ ගැන හිතන්න යන්න එපා වැඩි හිතන්න කරදර වෙන්න එපා කියලා සැනසිලි වශයෙන් වචනයක් කිව්වා වන්දින මල්ලිකා. අන්න ඒ අවස්ථාවේ තමයි වන්දින මල්ලිකාව ස්වාමීනි මේ විදිහේ පණිවිඩයක් මට මේ ලැබිලා තියෙනවා. මගේ ස්වාමි පුරුෂයාත් දරුවනු 32 දෙනාම මේ විදිහට ගිහි ගසලා මරා කියලා. ඒ පණිවිඩේ ඉනේ තියාගෙන මට මේ විදිහේ කටයුතු කරන්න පුළුවන් නම් ඔය ගිතෙල් කලේ බින්දුනට මම කනගාටු වෙනවද කියලා. ඉතින් ඒක සරිත් ස්වාමීන් වහන්සේ ඊළඟට මේ මරණයට ගැලපෙන විදිහේ දේශනාවකුත් පවත්වලා එඟට ගියා කියනවා. අන්න මහා වීර මාතාවක් අපිට හිතා ගන්නත් බැරි විදිහේ පුදුමාන්දමේ මධ්‍යස්ථ භාවකින් ඒ ධෛර්යයෙන් ඒ බඳු අවස්ථාවක පවා සිත සංසුන් කරගෙන කටයුතු කළ බවට හොඳ නිදර්ශනයක්. ඉතින් මේවා ඉතින් අපිට පේනවා මේවා අපිට බැරි දේවල් නොවන බව. ඉතින් ඊළඟට අපි කල්පනා කරලා බලන්න ඕන බුදු පියාණන් වහන්සේ මේ කියාපු ධර්මතාව අපට හිතේ පළපදියම් කරගන්න කමටහනක් හැටියට මේ සූත්‍ර මේ දේශනාව තුළින් මේ කතාන්තර තුළින් ඉදිරිපත් වෙලේ මරණ සතිය. මරණ සතිය කියලා කියන්නේ මොකද්ද? මරණය කියන එක නිදර්ශනයක් වශයෙන් කිව්වොත් උපමාවක් වශයෙන් කිව්වොත් හරියට අපට හැමදාම හමු වෙන නමුත් අපි අඳුනගත්තේ නැති ආගන්තුකෙක් වගේ මරණය කියන එක. අනිත් අයට විතරක් වෙන දෙයක් හැටියට අපි මරණය ගැන හිතන්නේ. Tamanට ඒක වෙන බව අමතක වෙනවා. ඒ කියන්නේ අඳුනගත්තේ නෑ මරණය. ලෝකයාගේ ස්වභාවයමයි කොතිකුත් මිනිසුන් මැරෙනවා මැරෙන බව දිනපතා අහන්නත් ලැබෙනවා දකින්නත් ලැබෙනවා. නමුත් මොකක් නමුත් හේතුවක් නිසා මේ තමන් මැරෙන බව හිතට එන්නේ නෑ. ඒක වැඩි හිතට අල්ලන්නේ නෑ. ඒ තුලින් වෙන්නේ තමන්ට මරණය එනකොට මේක අමුත් එක් වගේ. මේක නුපුරුදු දෙයක්. Taman නොදන්න දෙයක් වගේ. බලාපොරොත්තු නැති දෙයක්. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මරණය යම්කිසි චිකිත්සා ක්‍රමයක් තියෙනවනේ ඔය හෝමියෝපති කියලා. අන්න ඒ වගේ මරණය පිළිබඳ අදහසම දාලා ඒකට හිත පුරුදු කරනවා. සාමාන්‍ය මරණයට බයයි තියෙන කෙනෙකු තුල. නමුත් ඒක ධර්මතාවක් වශයෙන් පිළිගත්තු අවස්ථාවේදී ඒකේ තියෙන බලය බිඳෙනවා. විෂ බීජයක් ඇතුල් කළා Tamanට රෝග නිවාරණ ශක්තියක් ලබා දෙන්න වගේ බුදු පියාණන් වහන්සේ මරණය කියන අදහස අපේ හිතට ඇතුල් කළා වෙන කෙනෙකුගේ මරණය ආශ්‍රයෙන් මේක Tamanටම ආරෝපණය කළ මේක මටත් නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක් කියලා. ඒ විදිහට භාවනාවක් වශයෙන් වැඩිම තුලින් තමයි අන්න අර කියාපු මධ්‍යස්ථ භාවයේ ධර්මතාව පිළිගැනීමට ශක්තියක් අප තුල ඇති කරගන්න පුළුවන් වන්නේ. ඒ මන්න සති භාවනාව කවුරුත් වගේ අහලා තියෙනවා යම් යම් ප්‍රමාණ වලට වඩනවත් ඇති. ජීවිතං අනියතං මරණං නියතං ජීවිත අනියතයි මරණය නියතයි ආදී වශයෙන් එක්ක මරණම් මරණම් කියන වචනේ පමණක් හෝ නිරන්තරයෙන් සිතට නගා ගැනීම තුලින් අපට අර අපේ ජීවන දෘෂ්ටිය ඒ අනුව සකස් කරගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට මරණ සතිය වැඩිීමේදී අපට අපට දකින්න ලැබෙන දේවල් පිළිබඳව පවා අනිත්‍ය සංඥාව ඇති කරගන්න පුළුවන් වෙනවා. මරණ සතිය තුල තියෙන ගැඹුරින් කල්පනා කරලා බලනකොට අනිත්‍ය සංඥාවමයි. තමන් මේ නිත්‍ය ආත්මයක් හැටියට නිත්‍යව පවතිනවා කියන ඒ භව තෘෂ්ණාව අනුව ඇති වෙන වැරදි සංකල්පය ක්‍රමක්‍රමයෙන් එකතුණී වෙනවා. ඒකම Tamange එදිනදා ක්‍රියාවලිය සතියට අනුව ඒවා ඒ කටයුතු කරනවා නම් ඒ හැම එකක් තුලම මරණය දකින්න පුළුවන් වෙනවා. ඉරියව් පැවැත්වීම තුල ආශ්වාස ප්‍රශ්වාසය තුල ගන්න ආහාරය තුල ඒ හැම එකක්ම මේ ශරීරය තුල නිරන්තරයෙන් මරණය පවතිනවා කියන එකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඇතැම් විට අර ක්ෂණික මරණය ආදී වශයෙන් දක්වනවා. මේ ශරීරයේ ඒ ශෛල ආදී මරණයටත් වඩා වේගයෙන් සෛලාදිය මැරෙනවටත් වඩා වේ කියන අපේ හිත මැරෙනවා හිත මැරෙනවා හිතවිල මැරෙනවා ඒක ලෝකයාට පෙනෙන්නේ නැහැ අරගත්තු මිත්‍යා දෘෂ්ටි සක්කාය දෘෂ්ටිය නිසා සත්කාය දෘෂ්ටිය කියලා කියන්නේ මේක තියෙනවා කියන මේ සමූහෙම තියෙනවා කියලා කයේ ආත්මයක් නැtei කියලා කිව්වොත් හිතේ හරි හැංගිලා ඉන්නවයි නොවිනස් වෙන යම්කිසි නিত্য දෙයක් කියන ශාශ්වත දෙයක් කියන ඒ හැඟීමක් ලෝකයා තුල තිබෙනවා විශේෂයෙන්ම සක්කාය දිට්ඨියට යන පුද්ගලයාට හිතා ගන්න අමාරුයි එයාට කියාපු අර බුදු පියාණන් වහන්සේ වදාළ හිත පිළිබඳ ධර්මතාව. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රූප ධර්මයන් වෙනස් වෙනවාට වඩා කියන්න බැරි තරම් පුදුම වේගයකින් මේ හිත වෙනස් වෙනවයි. ලහු පරිවත්තන් චිත්තං හිත ඊටාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවයි. කොයිතරම්ද කියතොත් උපමා පිනසුකරා පහසු නෑ උපමාවක් දෙන්න. උපමාවක්වත් දක්වන්න බෑ කියන තරමට වේගයෙන් මේ සිත වෙනස් වෙනවා කියලා. එතකොට සිතත් ඒක තමයි භංගය කියලා කියන්නේ සිත බිඳිලා බිඳිලා යනවා. බිඳිලා යන දෙයක්. ශරීරයේත් අර කියාපු ක්‍රියාවලියන් විශේෂයෙන්ම ආස්වාස ප්‍රස්වාස ගැන හිතලා බැලුවත් එතන තියෙනෙත් මරණයමයි. කොටින්ම අපි මේ ජීවිතය කියලා කියන දේ නොමැරී සිටීමට දරන නිරන්තර ප්‍රයත්නයක් කියලා හිතාගත්තත් කමක් නැහැ. අපි මේ ජීවත් වීම කියලා කියන එක තවත් පැත්තකින් තේරුම් කරතොත් කියන්න තියෙන්නේ නොමැරී සිටීමට නිරන්තරයෙන් දරන ප්‍රයත්නයක් කියලා. ඒක තේරෙනවා හුස්ම දෙකක් අතර. විශේෂයෙන්ම සමහර අවස්ථාවල් තියෙනවා ආසනීප නිසා හෝ අපේ වෙහෙස ආදී අවස්ථාවල එක දත්තු හුස්මක් වෙනකොට තව හුස්මක් ගන්න කොයිතරම් අමාරුද කියලා. එතකොට ඒ දෙක අතරෙත් මරණය. මේ හුස්ම දෙකක් අතර. ඉතින් ඔන්න ඔය විදිහට අර තමන්ගේ ජීවිත පැවැත්ම තුළ තමන්ගේ ශරීරය පිළිබඳවත් ඒවා බිඳි බිඳි යන්න පේන්න පටන් ගන්නවා. ඒ වගේම බාහිර දේවල්. එහා මේකක් තුළම මරණය දකින්න පුළුවන් ශක්තියක් එනවා. ඒ සම්පූර්ණයෙන්ම දෘෂ්ටි කෝණය වෙනස් වෙනවා. ගහක කොළ වැටෙනකොට මල්පර විලා වැටෙනකොට, gedi වැටෙනකොට ඒ හැම එකක්ම අර මරණ සංඥාව ගෙන දෙනවා. ඒක නිසා තමයි අර අතීතයේ බුදු පියාණන් වහන්සේගේ මේ ගාථා තියෙනවා. දුම ඵලානීව පතන්ති මානවා ධාරාච බුද්ධාච ශරීර ભેදා. ගහකින් gedi වැටෙන්න වගේ ලාබාලයත්, වැඩිමහලු අයත් මරණයටපත් වෙනවා කියලා. ගහක gedi ඔය අඹ ගහක හිම තරු අපි හිතනවා සමහර විට මල් පිපෙනකොට අපට ඉතින් ලොකු අඹ වගාවක් ලැබෙයි කියලා. බොහොම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ මල් ටිකෙන් කොච්චර කොටසක් මල් අවස්ථාවේදී කුණාටු වලට අහුවෙලා වැටෙනවද? ඊළඟට කුණාටු වලට අහුවෙලා අර පොඩි නැටි නිසා පුංචි තරු අර පොඩි යට ඒවා ඒ අවස්ථාවල වෙනවා මේ හොඳට ඉදිලා කන්න බලාගෙන හිටපු දේවල්. කොහොමම වෙලා අන්තිමට ගහේ ඉතුරු වෙන්නේ අඹ ගෙඩි ටිකක්. ඉතින් අන්නේ ඒ උපමාව අනුව තමයි ධාරාච බුද්ධාච මේ ලෝකයේ උපදින අයත් තුලින් සමහරු මව් කුසේදිම නැති වෙනවා. සමහරු අති ඒ ධර්මයේ දක්වනවා. ඒක මේ කාලේත් වෛද්‍ය විද්‍යා කරන කට්ටිය කවුරුත් දන්නවා. කොටින්ම කියතොත් මව්පියෝ දන්නේ නැතිලු Tamanට ඇති වුණු දරුවන්ගේ ප්‍රමාණය. ඒ කියන්නේ මව් කුසේදීම දිය වෙලා යනවා. කී දෙනෙක් කොහොම ඉපදිලා එහෙම දිය වෙලා ගිහිල්ලා ඒ විදිහේ නිර්ර්ථක ප්‍රයත්න රාශියක අවසාන ප්‍රතිඵල හැටියට තමයි දරුවෙක් බිහි වෙන්නේ. ඒක ගැන හිතලා බලනකොටත් මව් කුසේ හිතාගන්න බැරි තරම් අවස්ථා තියෙන කෙනෙකුට මිය යන්නේ. එහෙම ඒ අවස්ථාවල් ජය අරගෙන බිහි වෙන අවස්ථාව ඒකත් මහා භයානක අවස්ථාවක්. ඊළඟට බිහි වුණාට පස්සේ පුංචි කාලේ අර දුවන නයිපස්සේ ලෝන කාලේන ඊළඟට මොකද්ද ඕන අවශ්‍ය දේ මොකද්ද කියලා කියාගන්න බැරි ඇඳීමෙන් විතරක් Tamanගේ අදහස් ප්‍රකාශ කරන. ඒ බඳු අවස්ථාවල මව්පියන්ගේ ඒ නිරන්තර සෙවිල්ල බැලිල්ල නැත්නම් ජීවිතේ කොයි විදියට විනාශ වෙනවද? තිරිසන් සතුන්ගේ බිත්තර අවස්ථාවේදී අනිත් සතුන්ට ගල් ගන්න ලැබෙන හැටි. මේ ලෝකයේ ධ්‍යාන බලනකොට හැමතැනම අන්න අර මරණ සංඥාව Tamanට ඇති වෙනවා. එතකොට ඒ සජීවී වස්තු පිළිබඳව. අජීවී වස්තු පිළිබඳවත් අර කියාපු ධර්මතාවමයි ගස්වල කොළ මල් ආදී දේවල්. ඉතින් මුළු විශ්ව පුරාම තිබෙන්නේ ඔන්න ඔය දෙකයි. ඉතින් ඒක ඇතිවීමයි නැතිවීමයි කියලා බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒකයි. samudaya වය, උදයබ්බය ආදී වශයෙන් කියන්නේ ඇතිවීමත් නැතිවීමත්. ඕක ලෝකයා මහා කාල පරාසයක් තුලට දාලා ඔන්න දරුවෙක් උපන්නා කියලා මහා ලොකුවට උත්සව පවත්වන උපන්දින උත්සවයක් පවත්වලා අමුත් එක්ක අපේ පවුලට එකතු වුණා කියලා බොහොම කාලഘോഷා කළා සතුටු වෙලා විනෝද වෙලා ඊළඟට එහෙම ඉන්න අතරේ සමහර කොයි අවස්ථාවේ වන්න මරණය එනවා. මඟුල අවමඟුල වෙනවා. උත්පත්ති මරණයෙන් කෙලවර වෙනවා. ඒ අතරතුර වෙන අර කියාපු ක්ෂණික මරණය සාමාන්‍ය ලෝකයට වැටහෙන්නේ නැහැ. නමුත් විදර්ශකයාට ඒකත් වැටහෙනවා. ඒක වැටහෙන්න වැටහෙන්න අන්න අර කලින් ගත්තු ඝන වශයෙන් ගත්තු මෙතන කෙනෙක් ඉන්නවා කියන හැඟීම ටිකෙන් ටික දිය වෙලා යනවා. ඒක තුලින් තමයි එතකොට අර කියාපු අර මධ්‍යස්ථ භාවය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දැන් ප්‍රිය කෙනෙක් නැති වුණාම අඬන්නේ ඒ තැනත්තා වෙනුවෙන් ගන්නවයි කියලා අපි හිතන්නේ. නමුත් මේකත් මුලාවක්. ඒ දරුවා නෙවෙයි ප්‍රිය. Tamanට Tamanuයි වඩා ප්‍රිය. ඒක මේ සඳහන් වෙන එක්තරා සිද්ධියක් ධර්මයේ සඳහන් වෙනවා. එක් අවස්ථාවක කොසල් රජු වහනවා මල්ලිකා දේවියන්. ඔබට කවුද ප්‍රිය කියලා? වඩා ප්‍රිය කියලා. මට මමමයි ප්‍රිය. එතකොට ඒ වගේම කොසල් රජුත් ඒකට එකඟ වෙනවා. Tamanට Taman තමයි වඩාම ප්‍රිය. ඉතින් ඒක බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරාම මේ ගාථාවකිනුත් වදාලා සිව් දිසාවෙම හිත යොදලා බැලුවත් Tamanට වඩා ප්‍රිය කෙනෙක් Tamanට තමා හැරෙන්න ඊට වඩා ප්‍රිය කෙනෙක් සොයාගන්න බෑ. ඒ කාරණේ එහෙම නිසා Tamanට තමා ප්‍රිය නිසා අනිත් අයට හිංසා කරන්න එපා කියලා ඒ විශේෂ ධර්ම කාරණේකුත් ඒ තුලින් බුදු පියාණන් වහන්සේ මතු කරනවා. නමුත් අපිට හිතා ගන්න තියෙන අපි සාමාන්‍යයෙන් තර්ක හැටියට ඉදිරිපත් කරන්නේ මම මේ අඬන්නේ අහවලාටයි කියලා. නමුත් ඇත්ත වශයෙන් Tamanටම ඇඬීමක් ඒක. Tamanගේ අර කියාපු ප්‍රියභාවය. ඇත්ත වශයෙන් Tamanට උණු පාඩුවයි ඒයින් සලකන්නේ. මගේ දරුවා නැති වුණා. එතකොට ඒ දරුවගෙන් ලැබෙන ආරක්ෂාව එහෙම නැත්නම් ඒ සැනසෙල්ල තමන්ගේ සමීපභාවය ආදරය ඒවායේ අවස්ථාව නැතිවීම නිසා තමයි අඬන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ අර එතෙන්දී කොසල් රජුරුවන් පවා ඒක කාරණේ පිළිගත්තා. යඹුරින් කල්පනා කරලා බලනකොට තමන්ට තමන් හැර වෙන කිසිම කෙනෙක් ප්‍රිය නැහැ. ඉතින් ඒ ඒ ධර්මතාවය කල්පනා කරලයි අපිට කරන්න තියෙන එතකොට තමන්ට තමන් ප්‍රිය වීමේ දෝෂෙත් තේරුම් ගන්නවා. අන්න ඒකටයි අර විදර්ශනා උපකාර වෙන්නේ. තමන්ට තමන් ප්‍රිය වෙනවා කියලා කියන්නේ තමන්ගේ ශරීරය තමන්ට ප්‍රියයි. ඊගනේ මෙච්චර මේ කොයිතරම් දවසක මේ ශරීරය කූඩුව පවත්වා ගැනීම සඳහා මේ බඩ විතරක ගැනීම සඳහා පමණක් නෙවෙයි මේ ශරීර කූඩිය පවත්වා ගැනීම සඳහා කොයිතරම් ප්‍රයත්න රාශියක් සංස්කාර ගොඩක් මේකට අපි මේ මේවා උපකාර කරගන්නවද මේ සකස් කිරීම රාශිය සඳහා කොයිතරම් වෙහසක් දුකක් මහන්සියක් ගන්නවද ඒ ගන්න හැම මහන්සියක්ම අපි බලාපොරොත්තු නැති අවස්ථාවල බිඳිලා යනවා. ගන්න රස ආහාරය හැම එකක්ම පැය ගණනකින් ඒක පිට කරන්න වෙනවා. ඊළඟට ආස්වාසය ප්‍රශ්වාසයක් බවට පත් වෙනවා. හැම දෙයක් තුළම ඔන්න ඔය බිඳිලා බිඳිලා යන ස්වභාවයක් තියෙනවා. භංගියක් තියෙනවා. බිඳිලා යන ස්වභාවයක්. මේ බිඳිලා යන එක සාමාන්‍ය ඇසට පෙනෙන්නේ නැහැ විදර්ශනා විදර්ශකයාට පේනෝ නුවණැසට නමුත් එහෙම නුවණැසට හසු නොකරගෙන ඉන්න තැනැත්තා හිතන්නේ උපන් දවසේ ඉඳලා මේ මරණය දක්වා යන්නේ මේ එක තැනැත්තමයි. ඉතින් මේකට නිදර්ශනයක් තියෙනවනේ දැන් සමහර වාහන තියෙනවා. ඒ නොම්මර තහඩුව එකයි. නමුත් කෑලි පුරුද්දලා අවුරුදු ගණනක් තිස්සේ කෑලි හලහලා යනවා නොම්මර තහඩුව එකයි. දැන් මිනිස්යාගේ ශරීරය ගැන හිතුවත් ඔය අහලා බලන්න ශල්්‍ය වෛද්‍ය කෙරෙකුන්ගේ රෝහලකට ඇතුල් වෙනවා යම් කිසි කෙනෙක්. ඊළඟට පිට වෙන්නේ ලේ ටික වෙන කෙනෙකුගෙන් අරගෙන තවත් ඒ ශරීර කොටස් වකුගඩුව ඔය විදිහේ එක කොටස් එක එක්කෙනාගෙන් එන අයට අරගත්තු. එහෙම නැත්නම් કૃත්‍රිම දේවල්. දත් ගැන නම් ඉතින් කවුරුත් නොදත් අය පවා දන්නවා. ඒ ඉස්ලාම් වගේ වෙනස් වෙන දත් ටික. ඒ හැම එකක්ම ඔන්න ඔය අර කෑඩි එකතු කරලා පුරුද්දලා ගෙනියනවා. නමුත් නම එකයි. නම නම්බුව ඨානාන්තරය ඒ ඔක්කොම එක එක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්කම තමයි අර මරණ අවස්ථාවේදී අහවලා අහවල් අහවල් අහවල් මහා තත්ත්ව ලබාගත්තු දැනැත්තා මිය ගියා කියලා කියන්නේ. නමුත් මේ සංස්කාර ගොඩක් විතරයි. මහා දුක් ගොඩක් දුක් ගොඩක తాවකාලික අවසානය. එතනින් කෙලවර වෙන්නේ නැහැ බුදු පියාණන් වහන්සේ කියන හැටියට. අර එකත කරගත්තු ග්‍රහණය. අර හුස්ම අල්ලගන්න තියෙන ශක්තිය ඒක ඒ ගතියම තමයි. හුස්ම දෙකක් අතර තියෙන ඒ තණ්හා උපාදානියම තමයි අන්තිමට එහෙම නැත්නම් ආහාර පාන ආදිය ගැනීමේදී ඒ හැම එකක් තුළම සියුම් ආකාරයෙන් ක්‍රියා කරන තෘෂ්ණාව අනුව අල්ලා ගැනීමක් සිදු වෙනවා. ඒක අනුව තවත් උත්පත්තියක් එනවා. එතනක් තියෙන ඒ ක්‍රියාවලිය. ওই ටික එකතු කරලා තමයි බුදු පියාණන් වහන්සේ මුළු මහත් ලෝකයේ පිළිබඳ මුළු මහත් ඒ ධර්මතාවම දුක්ඛ කියන වචනෙන් ඉදිරිපත් කළේ. සිංහලෙන් කියොත් අකුරු දෙකයි. දුක්ඛ කියලා කියන ඒක දෙක තුල මේ අකුරු දෙක තුල තියෙනවා බුදු පියාණන් වහන්සේ වදාළ සත්‍යතාව. මේක මහා දුකසේ ගෙන යන දෙයක්. දුකසේ දරා සිටීමක්, දරා සිට නමුත් දුකක්. අන්න ඒ විදිහේ මේ පංචස්කන්ධ භාරය මේක අපි මේ විදිහට ගෙනියනවා කියන ඒ අවබෝධය තියෙනවනම් අන්න අර ඝන සංඥාවෙන් ඉවත් වෙලා මේක රාශියක් කියන හැඟීම අප තුල තිබෙනවනම් අර කියාපු කම්පන ඇතිවීම අවස්ථාවල් බොහෝ දුරට අඩු වෙනවා. හිත හදාගන්න පුළුවන්කම තිබෙනවා. මේක මේ ජීවිතයේ විවිධ අවස්ථා අපි සමහර විට ඡායාරූප වලට ඇතුල් කරලා අපි ඒවා පොත්වල අලවගෙන ආඩම්බරයෙන් මේ මේ ඉන්නෙත් මමයි මේ ඉන්නෙත් මමයි මේ මේක මේ මේ කුසලාන අරගෙන මේ තරම් තාන්න මාන්න අරගෙන ඉන්නෙත් මමයි කියලා අනිත් අයටත් පෙන්වන මේ මම මේ මම අන්න අර විදිහේ කෑලි පුරුද්දක එකක් කියන එක අපේ හිතට දාගන්න ඕන. මොහොතක් පාසා ඒ විදිහට වෙන අයගෙන් කෑලි පුරුද්ද ගත්තේ නැතත් මේ නිරන්තරයෙන්ම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරත් එක කරන ගනුදෙනුව ගැන හිතලා බලන්න ඕන. ඒක තමයි ඔය ගැඹුරින් කල්පනා කරලා කියනකොට මේක ධර්මයට ගැඹුරින් පැත්තට යනවා නම් කියන්න තියෙන්නේ අර උපාදින්න අනුපාදින්න කියලා තියෙනවා. ඔය එක ටිකක් ගැඹුරු අදහසක් වෙන්න පුළුවන්. උපාදින්ය කියලා කියන්නේ ඔන්න මේ අපි මේ ඉන්ද්‍රියත් සහිත මේ ශරීර කූඩුව. මේක අපි දැඩිවම බදාගත්තු ටික. මේක අර අතීත කර්ම ශක්තිය තුලින් මව කුසේදී ඒ බදා ගැනීම තමයි මේ දිගටම දරුවෙක් වෙලා ඉපදිලා මේ ජීවිතය මමයි කියලා හිතාගෙන මේක පෝෂණය කරමින් අනිත් ඈත් මේකට උපකාර කරගෙන මේ ගෙනියන්නේ. ඊළඟට උපාදින්ය ගෙන යාම සඳහා අනුපාදින්න හැටියට සලකන පණ ඇති හෝ නැති හෝ යම් දේවල් මරලා හරි මේකට ආහාර හැටියට ගන්නවා. අනිත් දේවල් උපකාර කරගෙන මේ උපාදින්නේ රැක ගන්නවා. නමුත් මේකත් යම්කිසි අවස්ථාවක අතහරින්න වෙනවා මේ උපාදින්න වූ ශරීර කූඩුව. එතකොට බාහිර දේවල් උපකාර කරගෙනයි ආහාර පාන ඊළඟට අනිකුත් දේවල් වස්ත්‍ර ආදී හැම එකක්ම අපි ප්‍රයෝජනයට ගන්නවා වගේම ඒවා දි รา පත් වෙනකොට ඒවා අතහැරලා වෙන එකක් ගන්නවා. එක හුස්මක් අතහැරලා තව හුස්මක් ගන්නවා. ඉතින් ඔන්න ඔය ක්‍රියාවලිය තුල තියෙන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ අනිත්‍යතාවයි. මේ අනිත්‍යතාව තුල තියෙන දුක් ස්වභාවයයි. මේක අනිත්‍ය නිසා අපිට නිරන්තරයෙන්ම මේක සකස් කරන්නට වෙනවා. ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා. යම්කිසි දෙයක් නිතර ප්‍රතිසංස්කරණය කරන්න වෙනවනම් ඒක මහා වදයක්. හැම වදයක් මේක. එතකොට අර වාහනයක් වුණත් හැමදාම මේක ගෑරේජ් එකේ දාගෙන මේ හැමදාම කොට උඩ නම් ඉතින් මේ ශරීරයත් ඒ වගේ තමයි. ඒ කොට උඩ දාන අවස්ථාව තමයි ස්පිරිතාලේ ඉන්න අවස්ථාව. ඒ වෙලාවේ ඉතින් අර වෛද්‍යවරයාට මේක පාවා දෙනවා. ඉතින් ගෙදර යනකම් විශ්වාස නැහැ. තමන්ගේ වරෙන්තුව මරණ වරෙන්තුවත් අස්සම් කරනවා. මහා භයානක අවස්ථාවල්. ඉතින් ඔන්න ඔය විදිහට මේ ශරීර වාහනේත් අර විදිහට කොට උඩ තමයි. ඔන්න ඔය தත්ත්වය අපි නිතර කල්පනා කරනවා නම් ඒක තුල තියෙන නිරන්තරයෙන් තියෙන අර වෙනස් වීම ස්වභාවය. මේකට වියදම් යන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ අනර ලෝකයේ අනවශ්‍ය දේවල් වලට යවන හිත. අනවශ්‍ය දේවල් වලට යවන හිත. මේ පැත්තට හරවගන්න එක. ඒ දෙකේ වෙනස ධර්මයේ සඳහන් වෙන්නේ අයෝනිසෝ මානසිකාර යෝනිසෝ මානසිකාර කියලා. අයෝනිසෝ මානසිකාර කියන මේ ධර්මානුකූල වචනෙන් කියවෙන්නේ ඒ ධර්මයේ සඳහන් වෙන වචනේ වැරදි විදියට මෙනෙහි කිරීම. යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ හරියාකාර මෙනෙහි කිරීම. තවත් ගැඹුරින් තේරුවොත් කියන්න තියෙන්නේ දැන් යෝනිසෝ මානසිකාර කියලා කියන්නේ යම් යම් දේවල් ඇති වෙන ඒකේ ප්‍රභව ස්ථානය එහෙම නැත්නම් ඇති වෙන තැනටම හිත යොදලා ඒක ගැන හිත තේරුම් ගන්න උත්සාහ කිරීම. අයෝනිසෝ මනසිකාර කියලා කියන්නේ අර බාහිර තියෙන දේවල් වලට හිත යොදලා ඒවයින් විසඳුමක් බලාපොරොත්තු වීම. නිදර්ශනයක් වශයෙන් කියනවා නම් දැන් අර මුවෙක් මිරිඟුවක් ඔස්සේ දුවන්නේ ඒ දුවන්න පටන් ගන්න අර ඈත පෙනෙන දේ අල්ල ගන්න. නමුත් ඥානවන්ත පුද්ගලයෙක් මිරිඟුවක් තේරුම්ගෙන දුවන්නේ නැත්තේ මේක මෙන්න මේ මේ හේතුන් පෙනේ හැටියට පෙනෙන්නේ අපේ ඇස්වලම තියෙන මේ ඇස පිළිබඳව මේ තියෙන යම්කිසි දුර්වලතාවක් නිසා මේක පෙනෙන එකක්. සතිවිඩන දුර්වලතාවක් අනුව අන්න අර ඈත පෙනෙන සිද්ධියක් අපිට පෙනෙන්නේ වතුර වගේ. ඒ ටික තේරුම් ගත්තනම් යෝනිසෝ මානසිකාර වශයෙන් ඒ පුද්ගලයා දුවන්නේ නැහැ. නම් මොහා දුවනවා. අන්න අයෝනිසෝ මානසිකාර. ඉතින් දැන් වෙලා තියෙන්නේ ඒ විදිහට අර මේ සත්‍ය මොහා වෙලා තියෙන නිසා බොහොම දෙනා අයෝනිසෝ මානසිකාරයෙන් අර විදියට දුවනවා. දුවනවා මේ ග්‍රහ ලෝකයේ Tamange මේ ශරීර කූඩුව ඇතුලේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. බඹයක් පණු මේ ශරීරය තුලම මම ලෝකයක් ලෝකේ හටගැන්මත් ලෝකේ නිරෝධයක් ලෝක නිරෝධයට මාර්ගයක් දක්වාලාමි කියලා බුදු පියාණන් වහන්සේ කිසිම ශාසනිකයෙක් කවුරුවත් නොකියපු විදිහේ මහා පුදුම දේශනාවක් කරලා තියෙනවා. ඒක ගැන තැකීමක් නැතුව අපි මේ එක්ක පෙනෙන තරු වලට ගිහිල්ලා තරු සොයාගෙන යනවා. ගිහිල්ලා අන්තිමට තරු කොච්චර පෙනුණත් තරු පෙනුණත් ඒ උත්සාහය අතහරින්නේ නැහැ. ඊළඟට ග්‍රහලෝක ජය ගන්න යනවා. ඉතින් ඒ හැම එකක්ම හොඳ වෙන්න පුළුවන්. නමුත් අන්න බුද්ධ වචනය අනුව මේ ඊටාම සුළු කෙටි කාලය තුල කරන්න තියෙන්නේ මොකක්ද කියලා කල්පනා කරනවනම් අරතරන් අර විනාශකාරී කටයුතු වලට එහෙම නැත්නම් මනුෂ්‍යයන් විනාශ වෙනවා වගේම ධන ආදී විනාශකාරී කටයුතු වලට යොමු වෙන්නේ නැහැ. කල යුතු දේ මෙතනයි තියෙන්නේ. ඉතින් අර බුදු පියාණන් වහන්සේ ඕවා ගැන එසෙව්වේ නැතේ, දන්නේ නැතේ, ඒක නිසා සර්වඥ නොවේ කියලාත් ඇතම් කෙනෙක් හිතනවා. නමුත් බුදු පියාණන් වහන්සේට පෙනුණා මේ කෙටි කාල ජීවිත කාලය තුල කරන්න තියෙන විශේෂයෙන් බුද්ධෝත්පාද කාලය නම් මෙතෙක් කරන්න බැරි වුණු එකම කාර්යය කරන්න තියෙන. එකම කටයුත්තයි කරන්න තියෙන. ඒ කටයුත්ත මොකක්ද? මෙතෙක් මේ දුක සංසාර දුක නැති කරගන්න බැරි වුණා. ඒකට අවශ්‍ය උපදේශ කාගෙන්වත් ලැබුණේ නැහැ. ලැබුණත් ඒවා මෙතෙක් කනකට ගත්තේ නැහැ. මේ අවස්ථාවේවත් මේ බුද්ධෝත්පාද කාලය තුල බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ඒ තිබෙන තාක් අපට බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරලා දීලා තියෙනවා. මේකේ යථා තත්ත්වය. දැන් මේ ගාථාව කිව්වෙත් ඒකයි. සාමාන්‍ය ලෝකයා පිළි නොගන්න රෝග නිදානය පිළිබඳ කථාන්තරයක්. එතකොට ඒ රෝග නිදානය අනුව කල්පනා කරලා බලනවනම් මෙතෙක් මේ සාමාන්‍ය ලෝකයා නොයෙකුත් විදිහේ ප්‍රයත්න වලින් කරන්නේ ওই සමාජ ක්ෂේත්‍රයේ දේශපාලන ක්ෂේත්‍ර ආදී නොයෙකුත් ක්ෂේත්‍රවල හැම තැනම කරන්නේ අර වල් කෙටිලි කරන්නේ මෙන්න මේ පැලස්තර දෙමිල්ලක් එහෙම නැත්නම් ගැඹුරින් කල්පනා කරලා බලනවා නම් රෝග ලක්ෂණ වලට පිළියම් කිරීමක්. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේක රෝග නිදාණයටම පිළියම් කරන තාක් මේ රෝගය සුව කරගන්න බෑ. ඉතින් ඒක කාරණේයි මෙන්න මේ කෙටි ගාථාවෙන් පවා බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. අපි ඒක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. තේරුම් ගන්න උත්සාහ ගත්තා නම් අර අයෝනිසෝ මනසිකාර වෙනුවට යෝනිසෝ මනසිකාර හැටි යොදලා අර මුළු ලෝකයම තමන්ගේ ඔළුවේ තැන්පත් කරගෙන මුලා වෙන්නේ නැතුව තමන්ගේ අභ්‍යන්තර ලෝකය මේ බඹයක් පමණ වූ මේ ලෝකයේ බුදු පියාණන් වහන්සේ හඳුන්වා දාලා මේ බඹයක් පමණ වූ ලෝකයට හිත යොමු කරන්න ඕන. ඒකයි කෙටියෙන් කලකටොත් බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨානය නමින් දැක්වේ. හතර සතිපට්ඨාන කියන්නේ මොකද්ද? කාය අනුපස්සනා, කාය අනුව බැලීම, වේදනා අනුපස්සනා, වේදනාවන් අනුව බැලීම, චිත්තානුපස්සනා, සිත අනුව බැලීම, ධම්මානුපස්සවා, සිතට ඇතෙන සිතවිලි අනුව බැලීම. මේක බලන්න යන්ත්‍ර ඕනද? යන්ත්‍ර සූත්‍ර ඕනද? මේක Tamanට නිරන්තරයෙන්ම දකින්න පුළුවන් බලතොත්. නිසි ආකාරයෙන් බලතොත් මෙනෙහි කරතොත්. තමාගේ ඊළඟට තවත් ඕන නම් අනිත් දේක් බලන්න ඕන නම් අරකම Tamanට තේරුම් ගැනීම පහසු වීම සඳහා පිටත දකින දේවල් පිටත දකින ශරීරය තුලත් Tamanගේ ශරීරය වගේම අනිත් ශරීරත් ඒිනුත් නිදර්ශන ගන්න පුළුවන්. ඇස් දෙක වහගෙනම ඉන්නව නෙමෙයි ලෝකේ යමක් අනිත් අය පේනවනම් ඒ අයට ආරෝපණය කරලා මගේ ශරීර පිළිබඳ ධර්මතාව මේ විදියයි මේ විදියටම අනිත් ශරීර පිළිබඳ ධර්මතාව. ඉතින් ඒකම තමයි අර ධර්මයේ සඳහන් යථා ඉදං තථායතං යථා ඒතං තථා ඉදං මේ ශරීරයේ යම්සේද අර ශරීරියත් එසේමයි. ඒ ශරීරයේ යම්සේද මේ ශරීරියත් යම්සේද. ඉතින් ඒ විදිහට ධර්මතාවක් වශයෙන් විශ්ව සාධාරණ ධර්මතාවක් වශයෙන් යම් අවස්ථාවක සිතට පළපදියම් වුණා නම් ගැඹුරින් දැක්කනම් අර ඇතිවීම නැතිවීම කියන ඒ ඥාණය ක්‍රමක්‍රමයෙන් භංග කියලා කියන බිඳියාම් කියන පැත්තට නැඹුරු වුණා නම් එතන ඉඳලා ශීඝ්‍රයෙන් ඊළඟට තියෙන්නේ අර විදර්ශනාත්මක වශයෙන් අනිත් ඥාන පහළ වෙලා මේ ශරීර කූඩුව පංචස්කන්ධය ගැන කලකිරීම ඇති වෙලා සිත අන්තිමට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැඹුරින් වටහාගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා කෙනේ ලෝකෝත්තර තත්වෙන් වෙනවට උතුම් ලෝක නිරෝධය කියලා කියන ලෝකය ිතර වීම මෙලොවම ලෝකෝත්තර தත්ත්වය කියලා කියන මහා පුදුම ඒ නිර්වාණ தත්ත්වය අවබෝධ කරගන්න ලැබෙන. එතකොට කල්පනා කරගන්න ඕන අද මේ වටිනා පොයේ දවසේ අපි අර පොඩි ගාථාවකින් පටන් ගත්තත් මුළු මහත් සද්ධර්මයම කෙටි දේශනාව තුළ අපි දක්වන්න උත්සාහ කළා යම් කිසි ප්‍රමාණයකට ඒක මේ පින්වතුන්ගේ අවබෝධ ශක්තිය අනුව වැටහා ගන්න උත්සාහවත් වෙන අතරේ මෙන්න මේ අද දින තම තමන් මේ ශීලාදී ප්‍රතිපatti රැකීමෙන් භාවනාවේ යෙදීමෙන් මේ ධර්ම දේශනාවෙන් මේ ප්‍රඥාවට අදාළ කාරණා හැම එකතු කර ගැනීමෙන් මෙතෙක් මේ පුරුණලදේ ඒ පුණ්‍ය ශක්තියින්ම පිහිට කරගෙන මේ බුද්ධ ශාසනය පහන් නිවෙන්ට අවසාන අවස්ථාවේ හැකිතාක් උපරිම ශක්තිය යොදලා අනිත් හැම දෙයක්ම ආරයෝනිසෝ මානසිකාරීවත් කළ යෝනිසෝ මානසිකාරයෙන් කළ යුතු දේ කරලා මේ මයානක සංසාර දුක්ෙන් අත් මිදීම වශයෙන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදෙන උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දේශනා ශ්‍රවණයම ඒ ශක්තිය උපකාරවත් වේවා කියලා හැම ආශිර්වාද කරගෙන තමන්ගේ ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම මේ අවිචේසිත අකනිටා දක්වා වූ තාක්ෂත්වයින් ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණයම කුසල ශක්තියන අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම දිනෙකම මේ කුසල අනුමෝදන් වී තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා එහෙම ප්‍රාර්ථනා. මේ ගාථා කියන්නේ එත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ විපාන්නෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සම්බේ විපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සම්බේ විපානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බානපත්ත්‍ය සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සෝත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සෝත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා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 පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.